සචිත්ත පරියෝදපණං ඒකං බුද්ධානුශාසනං වාසනාවන්ත පින්වතුනි බෞද්ධ ආරූප වාහනය තුලින් විශේෂ ධර්ම දේශනා මාලාවක් වශයෙන් පවත්වාගෙන යනු ලැබූ දේශනා මාලාවේ නවවන ධර්ම දේශනාවයි අද දවසේ දී තියෙන්නේ මේ දේශනා මාලාව තුළම පැහැදිලි කරගෙන ආවේ ගෘහස්ත ගිහි පින්වතුන්ට බුදුහාඳුරෝ දේශනා කරපු ආකාරයට ඒ තමන්ගේ සාමාන්‍ය ජන ජීවිතයත් සමග ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවස තුල වඩා ගන්න කොහොමද කියන ආකාරය. මේ සඳහා සාමාන්‍ය ජීවිතයේ පවත්වන දාන හා සීල ආංශ පින්කම් වගේම පංචශීල ප්‍රතිපත්තියේ ඉඳලා සමාධිය හා ප්‍රඥා ශික්ෂා දෙක වර්ධනය කර ගැනීම සඳහා භාවනා ක්‍රම දෙකක් අපි පැහැදිලි කරලා දුන්නා. එක භාවනාවක් එවිදින අවස්ථාවේදී කරන්න පුළුවන් සක්ම භාවනාවයි. අනිත් භාවනාව වාඩි වෙලා ඉන්න වෙලාවක කරන්න පුළුවන් ආනාපානසති භාවනාවයි. මේ භාවනා ක්‍රම දෙකෙන් සබ්බපාපස්ස අගන්නාන් ගුණය කුසලස් උපසම්පදා ගුණය හා සතිත්ත පරියෝධපණං ගුණය සෑම කෙනෙකුටම ලබා ගන්න පුළුවන්. ඒ සම්බන්ධව මේ භාවනා සම්බන්ධව ඉස්සර මීට පෙර දේශනාවලදී පැහැදිලි කරලා දුන්නා. අපි මීට සතියකට පෙර නැත්නම් හත්වන හා අටවන දේශනාවලදී පැහැදිලි කරලා දුන්නේ මේ භාවනා එක පුරුදු කරගෙන යන කෙනෙකුට බාධක 10ක් එනවා කියලා. මේ බාධා ටික බුදුහාමුදුරුවෝ හඳුන්ලා තියෙනවා මාර කියන වචනේ. මේ මාර කියන වචනේ ඇත්තටම බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ සංසාරයට සංසාර විමුක්තියට හතුරුකම් කරන කියන එකයි. ඒකට සංකාර විමුක්තියට සක්මන් භාවනාව යොදා ගන්න ආකාරය බුදුහාමුදුරුවෝ පෙන්නවා. ඒ වගේම සංසාර විමුක්තියට ආනාපාන සති භාවනාව යොදා ගන්න ආකාරය බුදුහාමුදුරුවෝ පෙන්නවා. එය අහලා දැනගෙන බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාවෙන් යමෙක් පටන් ගත්තට එය පුහුණු කරන්න ආරම්භ කරාට ඒ පුහුණුව තුළම බාධක ටිකක් හටගන්නවා. ඒ ඕනම කෙනෙකුට සාධාරණ සංසාරගත සත්‍යයට ආවේනික ගුණයක් ඒ බාධක ටික. මෙන්න මේ බාධක 10 ගොනු කරලා තියෙනවා ගොනු 10කට. ඒ බාධක 10 තමයි මාර කියන සංකල්පයෙන් බුදුහාමුදුරු දෙන්නේ. මාර කියන්නේ ධර්මය. ඒ ඇත්තටම සංසාර විමුක්තියට බාධකය මාර වෙනවා. නමුත් ඔය මාර කියන බාධකය සංසාරේ හදන්න හිතවත් වෙනවා. උදව් වෙනවා. ඒකට 아무තු සතෙක් පුජ්‍යලයේ මෙතන වෙන හානියක් හෝ එහෙම ධර්මයේ සඳහන් වෙන්නේ තවත් පුජ්‍යලයේ තම තමන්ගේ සංසාර විමුක්තියට තවත් බලවේගයක් මහා ආත්ම සංකල්පයක් ඒ වගේ නැත්නම් බ්‍රහ්ම සංකල්පයක් අපිට බාධා කරන්නේ අපිලම මේ සංසාරේ හදපු සංසාරේ හදාගන්න අපිට උදව් වෙච්ච ධර්මතාව ටික බාධා කර. එන්නේ මේ බාධා 10 මුලින් පැහැදිලි කරා කාමයේ තමයි පළවෙනි බාධාව. දෙවෙනි එක ආරතිය කියන මේ අධි කුසලයේ නැත්නම් බුදුහාමුදුර මේ නිවන් මාර්ගයට අත්‍යවශ්‍ය දේ පෙළගස්වලා තියෙනවා. දාන සීල භාවනා කියන්නේ ඒකමයි. යමෙක් භාවනාවට වැඩිය දානීය ලොකුවට සැලකුවොත් අරතිය නැමැති මාර්ගය බලපානවා. භාවනාවට වැඩිය සීලය ලොකුයි කියලා ගත්තත් අරතිය බලපානවා. සීලයේ එතකොට දානයේ සීලයට වැඩිය ලොකුයි කියලා ගත්තොත් අරතියට බල අරතිය බලපාන. එහෙම දෙවෙනි මාර්යා අරතිය. තුන්වෙනි මාර්යා අපේ සාංශාරිකව මනුස්සකමට උරුම වෙච්ච දෙයක් කාපිපාසාව. හතරවෙනි මාර්යා පැහැදිලි කරලා දුන්නා පරේෂණ තෘෂ්ණාවයි. පරේෂණ තෘෂ්ණාව කියන්නේ මේ ධර්මයේ උනත් අපේ දැනුමත් එක්ක සංසන්දනය කරලා බුදුහාමුදුරුවන් කෙරෙහි විශ්වාසය අඩු කරගන්න. Tamanට මේක තේරෙන්න ඕනේ. නිවන කියන එක තේරෙන්න ඕනේ කියන අමුතු මතයක් හදා ගැනීම පරේතන කුෂ්ණාව. දැන් මේ මායයත් හතරවෙනි බලපාන. පස්වෙනි අපිට සාමාන්‍ය ජීවිතයේ තියෙන මනුස්සකමේ උරුමයක් වන සීල මිද්දයයි, නිදිමත ගතියයි. හය හත හඳුන්වන්නේ බය හා සැකය කියන එකයි. හත්වෙනි මායя විදිහට කලගන්න මේ සංසාරයට අත්‍යවශ්‍ය කරන කාරණයක්. සංසාරේ හදාගන්න. ඒක ගුණමක තමයි. හැම මිනිසෙක් ළඟ තියෙන ගුණයක් මේක. සංසාරක ගත සත්‍යයක් ළඟ නැතුම් බැරි ගුණයක් ගුණමකම. සංසාර විමුක්තියට මේ බාධකයක්. ඊළඟට නවවෙනි බාධකය විදිහට මායාව විදිහට බුදුහාමුදුරුවෝ හඳුන්වලා දෙන්නේ අ කීර්ති ප්‍රශංසා ලාභ සත්කාරාදී දේවල් වලින් මේ manussත්යේ මාන්නයක් හදාගැනීම. ඒකත් අපිට ආවේනිකයි සංසාරේ ජීවත් වෙන්නේ. මේව නැති කෙනෙකුට ජීවත් වෙන්න බෑ. සංකාරික වශයෙන් යහපතක් වෙන්නේ නැහැ. දීර්ඝ සංකා ලාභ ගත්තා. දැන් ඒවා සංසාරේ හදන්න උදව් වුණාට සංසාර විමුක්තියේදී බාධක මායය වෙනවා. අවසාන මායя විදිහට බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ Taman උසස් කරලා කලකලා අනුන් පහත් කිරීම. මේක මතවාදී ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය හැමෝටම මනුස්සත්වයේ තියෙන මානව හිමිකම් වේවා. එතකොට ඒ ඒ ස්වરૂපය අන්තිම මායාව විදිහට බලපාලා එයත් අහක් වීම මේ සතිපට්ඨානය වැඩිීමේදී විය යුතුයි. නමුත් අහක් වෙන්න ඉඩ දෙන්නේ අතරමඟදී ඒවැ හිර වෙලා මේ භාවනාව අපෙන් ගිලිහෙනවා. නමුත් විසඳුම විදිහට බුදුහාමුදුරුවෝ දෙන්නේ මේවා හිතලා ඉගෙනගෙන අහක් කරන්න බෑ කාටවත්. ඒ බුදුහාමුදුරුවෝ දීපු ශික්ෂාව නැත්නම් කෘත්‍ය නැත්නම් මේ භාවනා පුහුණුව. යරියරි කිරීම නැත්නම් බහුලීකත කිරීම තුළ ටික ටික මේවා වඩපවත්වාගෙන ඉස්සරහට යනවා. ඒකට හඳුනාගෙන තිබීම Tamanට භාවනාව නවතින්නේ මෙන්න මේ හේතුවෙන් කියලා තේරුම් ගන්න ශක්තිය කියලා කෙනාට ඉක්මනින් ඉස්සරහට ගියයි. නැත්නම් හැම වෙලෙම ඒ තැනදී හිර වෙනවා. ඒ නිසා මේ මායය ටික ඒ විදිහට දැනගන්න ඕනේ. එහෙනම් දැන් එක දෙයක් අපිට පැහැදිලියි. අපි හොඳට බුදුහාමුදුරෝ දේශනා කරපු ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වැඩෙන සක්මන් භාවනාව ගමු. මේක කරන්න ගියාට ඒක සාර්ථක නොවන හේතු බාධක ටික හිටන් මෙන්න මේ බාධක 10යි. මේ වඩ බාධක 10 බලපාන්න නැති මිනිස්සෙක් ඉන්නවා කියලා හැදුවොත් එයා අන්තිම මාරයට අහු වෙනවා. නැත්නම් හත්වෙනි අටවෙනි මාරයට අහු වෙනවා. දැන් මට නම් එහෙම නෑ කියලා හිතනගෙන එතකොටම අහු වෙනවා. මොකද මට එහෙම නෑ කියන්නේ මම උසස් කියන මට්ටමේ ඉන්නේ. දැන් එහෙම වෙන්නේ මේ මේ මාර්ගයේ 10ට අහු වෙනවමයි. සෑමදාම භාවනාවක් නවතින්නේ මේ මාර්ගයේ 10න් එකකට අහු වෙලාමයි. ඒකට මුලින්ම කාමයෙන් ගැලවෙන්න ඉගෙන ගන්නවා අපි. ඒක 아무තු දෙයක් නෙමෙයි. කාමයේ කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ වර්තමාන සමාජයේ දන්නේ දෙයක් නෙමෙයි. මේ ඇස් කන් ආසාදී පංචේන්ද්‍රයන් පිනවන්න තියෙන කැමැත්ත අපි. ඔක පිනවන්න තියෙන ක්‍රම දෙකයි. එකක් කුසලයෙන් පිනවන්න පුළුවන් නැත්නම් අකුසලයෙන් පිනවන්න. දැන් උදාහරණයක් විදිහට පස්පව් කරන එක දිහා බලා ඉන්න ඒව අහන්න ඒව යෙදෙන්න ඒ ස්පර්ශය ලබන්න ඒක කාමයයි. අනිත් පැත්තෙන් ඔය කියන කාමාවචර කුසල වලටම ඒවා දකින්නම ඒවා කරන්නම ඒකක් තමයි. දැන් අපි හිතමු දානයක් දෙන එකම වටිනවා කියලා හිතාගෙන ඒකෙන්ම අස්කන්නාසාදී ඉන්ද්‍රයන් පිනෝන එක කෙනාට සක්මන් භාවනාව කරන්න බෑ. මේකට කාමයේ නැමැති මායයට අහු වෙනවා. පස්පව් වලටම ඇලික් මිනිහටක් බෑ. ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන දූ දරුවන් දැකලා අහලා මේ ඉඳුරම් පහ අස්සන්නාසාදී පංචේන්ද්‍රිය පිනෝන කෙනාට සක්මනක් දුණු කරන්න බෑ වෙලාවක් නෑ. එතකොට ඒකෙන් අහක් වෙන එක තමයි මුල් එක. ඒක අහක් වෙන පුරුදු වෙන්න. පුරුදු වෙන්න දානේ උදව් වෙනවා. ඒක හරියි. මේ මිනිස්සෙකුට දන් දීම උදව් වෙනවා. ඒවට පුරුදු වෙන්න. ඉතින් ওই විදිහට මේ බාධක 10 මුලින් හඳුනගන්නවා. දැන් ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ බාධක 10ක් තියෙනවා වගේම මේ භාවනාවට උදව් වෙන පාක්ෂික වෙන සංසාර විමුක්තියට මඟ පෙන්නන දැන් මාර්ගය කියන්නේ මඟ අහුරන මඟ පෙන්නන ධර්මතා තියෙනවා 37ක් ඒකට බාධක ධර්ම තියෙනවා 10ක් මේ සංසාර විමුක්තිය සලසා ගන්න උදව් වෙන ධර්මතා තියෙනවා 37ක් බාධක 10 වගේම මේ සංඛාර විමුක්තියට උදව් වෙන ධර්මතා 37 ගැන ශ්‍රාවකයා දැනගන්න ඕනේ. දැන් උදව් වෙන ධර්ම 37ක් බාධක 10ක්. දැන් අද දවසේ අපි පැහැදිලි කරලා දෙන්න හදන්නේ මේ බාධක ධර්ම නෙවෙයි උදව් වෙන ධර්ම. එතකොට සංසාර විමුක්තිය කියන දේ බෝධිය කියලා බුදුහාමුදුරුවෝ හඳුන්වනවා. අවබෝධය. බෝධිය කියන එකේ තේරුම අවබෝධය. සංසාර විමුක්තිය ඇත්තටම සංසාරගත සත්‍යයකට අවබෝධ වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වීම. චතුරාර්ය සත්‍ය කියන්නේ 아무ත දෙයක් නෙවෙයි සංසාර විමුක්තිය ලබා දෙන ධිට්ඨිය තුළ අන්තර්ගතයයි. චතුරාර්ය අපිට සංසාරේ හදන්නත් උදව් වෙන්නේ ධිට්ඨියක් දැක්වා. ඒ දැක්ම අපි ළඟ දැන් තියෙනවා. මේ වෙලාවේ බණ අහන්න උනත් ඇති වෙන දැක්ම අපි ළඟ තියෙන බණ ඇහිීමෙන් නිපදවන දැක්ම බණ ඇහිීම සිදු වෙනකොට ඇති වෙන දැක්ම සංසාර විමුක්තිය නෙවෙයි. ඒ දැක්ම නැත්නම් ඒ දික්තිය සංසාරයේ හදර දික්තිය. ඔය දැන් මේ වනහන වෙලාවේ ඇතිවන මේ සංසාරයේ හදන දික්තිය බුදුහාමුදුරුවෝ හඳුන්වනවා කම්මස්සගත සම්මාදිට්ඨිය. මේ හඳුන්වන්නේ කම්මස්සගත සම්මාදිට්ඨිය වශයෙන්. එතකොට කම්මස්සගත සම්මාදිට්ඨියක ඇතුළත් වෙන්න පුළුවන් ධර්ම කාරණා ගොඩාක් තියෙන කියලා. හැබැයි කිසිම කම්මස්සගත සම්මාදිට්ඨියට අන්තර්ගත වෙන්නේ නැහැ චතුරාර්ය සත්‍ය. ආර්ය සත්‍ය හතර අන්තර්ගත වෙන්නේ නැහැ. වෙනත් දේවල් අන්තර්ගත වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ යම්කිසි අවස්ථාවක බුදුහාමුදුරුවෝ පෙන්නන මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩාගෙන ඉස්සරහට යනකොට දැන් දැනට අත්පත් වෙලා තියෙන මේ සංසාරයේ හදන සම්මස්සගතා සම්මාදිට්ඨිය පරිවර්තනය වෙනවා යම්කිසි මොහොතක ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨියට මේ සම්මස්සගතා සම්මාදිට්ඨිය පරිවර්තනය වෙනකොට ඒ දිට්ඨියේ ලෝකෝත්තර සම්මාදිට්ඨියේ අන්තර්ගතය ඇතුළත් වෙලා තියෙන ධර්මතා ටික තමයි චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍ය කියන එක 아무තු දෙයක් නෙමෙයි දිට්ඨිය. ඒ දිට්ඨිය තුල සත්‍ය හතරක් විතරයි ඉතුරු එතකොට ඒ කාරණය තමයි මේ බුදුහාමුදුරුවෝ කියන සංසාර විමුක්තිය නැත්නම් මේ සත්‍යයේ සංසාරේ හදන්නේ නැති තැනකට යනවා කියන්නේ. එහෙමනම් දැන් අපිට මේ බණ ඇහුවත් නිපද වෙන හැම වෙලෙම මේ සද්දයක් ගන්න නිපද වෙන දිට්ඨිය සම්මස්ස කතා සම්මාදිට්ඨිය කියන එකේ තේරුම සංසාරයක් හදනවා කියන එක. එතකොට සම්මස්ස කතා සම්මාදිට්ඨියෙන් හදන සංසාරයේ හැටි කියනවා නම් ඒකට පුළුවන් සතර අපායේ නැතුව කාම සුගති සංසාරයක් හදන්න. දැන් කාම සුගති සංසාරයක්මයි කම්මස්ස කතා සම්මාදිට්ඨිය හැදෙන්නේ. සමසලක සම්මාදිට්ඨියට මෙන්න මේ ටික. කාම සුගති සත්‍යෙන් ඉවත් වෙන්නත් පුළුවන්. දැන් සමසලක සම්මාදිට්ඨිය තුල පංච නීවරණ කියන තාක්කල් හැදෙන්නේ කාම සුගති සංසාරේ. ඒ වගේම සමසලක සම්මාදිට්ඨිය තුලින් පංච නීවරණ ඉවත් වුණොත් ඒකනු සංසාරයක් හදන ඒක කාම සුගති නෙවෙයි. ඒක රූපාවචර හෝ අරූපාවචර කියලා ධර්මයේ හඳුන්වනවා. එහෙනම් නීවරණ යටපත් වෙලා තියෙන වෙලාවක ඇති වෙන කම්මස්ස කතා සම්මාදිට්ඨිය රූපාවචර හෝ අරූපාවචර සංසාරයක් හැදීමට තරම් ප්‍රබලයි. ඊට වැඩිය ප්‍රබලයි නීවරණ පහ තිබිලා එකක් හෝ තිබිලා ඇති වෙන කම්මස්ස කතා සම්මාදිට්ඨියේ හදන සංසාරය කාම සුගති. කාම සුගති කියන්නේ මනුස්ස හෝ දේව. එතකොට යම්කිසි කෙනෙක්ගේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය නැති තැන හදන සංසාරය සතර අපායයි. ඒකට කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියලා නෙමෙයි බුදුහාමුදුර හඳුන්වන්නේ මිත්‍යා දෘෂ්ටිය. එහෙනම් අපිට මිත්‍යා දෘෂ්ටියටපත් වෙන්නත් පුළුවන් නැත්නම් මේ වගේ පින්කම් කරනකොට පන්තිල් රැකගෙන ඉන්නකොට බණ දහම් අහනකොට පන්තිල් රැකිලා තියෙන්න ඕනේ. ඒ අවස්ථාවේදී කම්මස්ස කතා සම්මාදිට්ඨිය තියෙනවා. එහෙනම් බුදුහාමුදුරුව පෙන්වන සංසාර විමුක්තියට පත් වෙන ශ්‍රාවකයා මුලින්ම මිත්‍යා දෘෂ්ටියෙන් අහක් වෙලා, කියන්නේ පස්පව් වලින් ඉවත් වෙලා සම්මස්ස කතා සම්මාදිට්ඨියෙන් යුක්ත වෙන්නේ. සම්මස්ස කතා සම්මාදිට්ඨියෙන් අනුගත වෙනකොට සතර ඒ කියන්නේ සාමාන්‍යයෙන් පස්පව් වලින් වළකිනකොටම ඒ ශ්‍රාවකයා ආරේෂ්ඨාංග මාර්ගයේ අංග තුනක් වඩමින් වැඩිලා තියෙනවා. මොනවද ඒ වාචා කම්මන්ත ආදී. දැන් මේ පින්වතුන් ගත්තම් මේ බණහන වෙලාවේ බණහන එකේ බලයට නෙවෙයි. බණහන වෙලාවේ පන්සිල් කැඩෙන්නේ නැති හින්දා ආරෂ්ඨාංග මාර්ගයේ අංග තුනක් වෙනවා. බණ අහුවට අංග තුනෙන් එකක් මේ අංග වැඩෙන්නේ නැහැ. බණ අහන්නේ අපි පන්සිල් ආරක්ෂා කරගෙන. ඒකට පන්සිල් ආරක්ෂා කරගෙන ඉන්න නිසාවෙන් අ ආරස්සංග මාර්ගයේ දිට්ඨි වාචා කම්මන්ත ආජීව කියන මෙන්න මේ අංග තුන වැඩිලා. අංග තුන වැඩිලා කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වන විදිහට මේ අංග තුනෙන් දැන් සංසාරයක සංසාරයක් හදන්න දායක වෙන්නේ සංසාර විමුක්තියක් ලැබිලා මේ අංග තුනකින් දෙනවා. වාචා කම්මන්ත ආජීව. නමුත් සංසාර විමුක්තියක් අපිට නෑ. දික්ති සංකප්ප වායාම සති සමාධි කියන අංග තුන. දැන් ඔන්න ඔය ටික ඔය අංග පහකින් සංසාර විමුක්තිය ළඟා කරගන්න තමයි අර සක්මන් භාවනාව කරන්නේ. දැන් සක්මන් භාවනාවෙන් සිදුවෙන්නේ ඒකයි. එහෙමනම් දැන් බලන්න ඕනේ මේ සක්මන් භාවනාව හෝ බුදුහාමුදුරුවෝ දීලා තියෙන අනිකුත් ඕනම සමාධි ශික්ෂාවට අයිති දෙයක් වෙන්න පුළුවන් ප්‍රඥා ශික්ෂාවට අයිති දෙයක් වෙන්න පුළුවන් ඒ ක්‍රියාකාරකම් වල යෙදෙන්නකොට මේ සංසාර විමුක්තියට උදව් වෙන පාක්ෂික වෙන ධර්මකාරණා 37ක් තියෙනවා. මේ 37 බුදුහාමුදුරු හඳුන්වන්නේ බෝධිපාක්ෂික ධර්ම කියලා. බෝධිපාක්ෂිකයි කියන්නේ සංසාර විමුක්තියට පාක්ෂික ධර්ම. මෙන්න මේ ධර්මතා ටික තමන් භාවනා කරන වෙලාවේදී තමා තුළ දියුණු වෙන්නේ. මේ 37 ගැන දැන ගැනීම ශ්‍රාවකයාගේ යුතුයකමක් වෙනවා. එහෙම නැත්නම් අපි කරන්නේ කුමක්ද මේ බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්ම මාර්ගය මොකක්ද කියලා හරිහැටි තේරුම් අරගන්න නැතුව විභාගාතේ කරන ක්‍රියාවලියක් බවට මේකපත් වෙනවා. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? හැමදාම එකම දේ කරනවා වැරදි වැරදි. අවසාන ඵලයක් නෑ. එහෙනම් මේ බෝධිපාක්ෂික ධර්ම 37 අපි යම්කිසි ක්‍රමයකට බුදුහාමුදුරු දේශනා කරපු ක්‍රමයකට තේරුම් ගන්න උත්සාහ ගන්න. ඒ උත්සාහ ගන්න වෙන්නේ එතකොට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. මේ බෝධිපාක්ෂික ධර්ම 37 බුදුහාමුදුරුවෝ ගොනු 7කට වෙන් කරලා තියෙනවා. මේ ගොනු ටික මතක තියා ගැනීම තමයි අපිට පහසු වෙන්නේ. මේ ගොනු 7 පළවෙනි බෝධිපාක්ෂික ධර්ම 4ේ ගොනුව නම් කරලා තියෙන්නේ සතර අතිපස්සා. එතකොට පළවෙනි ගොනුව සතර හතිපට්ඨාන. ඒ කියන්නේ එහෙමනම් බෝධි බෝධිපාක්ෂික ධර්ම අර මායයන්ගෙන් බේරෙන්න මායයට මාරපාක්ෂික නොවන ධර්ම ටික මුල්ම ධර්ම කාරණා හතර සතර හතිපට්ඨාන. මේක ඉගෙන ගන්න ඕනේ. එහෙනම් සතර හතිපට්ඨානේ නැති හැම තැනම තියෙන්නේ මාරපාක්ෂික ධර්ම. බෝධිපාක්ෂික නෙවෙයි. දැන් උදාහරණයක් විදිහට මේ පින්වතුන්ට මේ බණ අහනවා. මේ බණ අහන තැන තියෙන්නේ Taman දැනගන්න ඕනේ බෝධිපාක්ෂික ධර්මද මාරපාක්ෂික ධර්මද? ඕක තමයි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක ගුණය. තම තමන්ම දැනගන්න ඕනේ මල් ළඟ දැන් මේ බණ අහන වෙලාව. මේ බණ අහනකොට තියෙන්නේ මල් ළඟ බෝධිපාක්ෂික ධර්මද මාරපාක්ෂික ධර්ම. දැන් මාරපාක්ෂික ධර්ම 10 මම කියන්නවා. බෝධිපාක්ෂික ධර්ම ඉගෙන ගන්න වෙනවලු. දැන් ඇත්තටම මේ පින්වතුන්ට මේක හිතලා තීරණය කරගන්න බැරි වුණාට ධර්මානුකූලව මට උත්තරේ දෙන්න පුළුවන්. මේ හැමෝම ළඟ දැන් තියෙන්නේ මාරපාක්ෂික ධර්ම. බෝධිපාක්ෂික ධර්ම එකක් වගේ. ඒක මොකද එහෙම වෙන්නේ? සතර අතිපට්ඨානේ නැති තැන මාරපාක්ෂික ධර්මමයි තියෙන්නේ. මාරපාක්ෂික කියන්නේ සංසාරයේ හදනවා කියන්නේ. බෝධිපාක්ෂිය කියන්නේ සංසාර විමුක්තියට උදව් වෙනවා කියන්නේ. දැන් එහෙනම් මේ බණ ඇහුවට දැන් තියෙන ධර්මතා ටික හැමෝටම සංසාරේ හදන්න උදව් වෙනවා මිස සංසාර විමුක්තියට උදව් වෙන්නේ නැහැ. මේ මොහොත. වක්‍රලට උදව් වෙන්න පුළුවන්. ඒ දැන් වක්‍රලට උදව් වෙනවා කියන්නේ වර්තමානයේ උදව් වෙනව නෙවෙයි අනාගතයේ උදව් වෙනවා. එතකොට අනාගතයේ යම් කිසි ධර්මයක් සංසාර විමුක්තියට උදව් වෙන එකට බුදුහාමුදුරුවෝ කියන වචනය පාරමිතා. ඒතර පාරමිතා කියන ඒවා බෝධිපාක්ෂිය ධර්ම නෙවෙයි. බෝධිපාක්ෂිය ධර්ම කියන ධර්මයේ තියෙන්නේ වර්තමානයි. පාරමිතා ධර්ම තියෙන්නේ වර්තමානයේ නෙවෙයි. උදාහරණයක් විදිහට මේ පින්වතුන් දන් දෙන. දන් දෙන අවස්ථාව. දන් දෙන අවස්ථාවේදී තියෙන්නේ බෝධිපාක්ෂිය ධර්ම නෙවෙයි. ඒකට හේතුව තමයි ඒ දන් දෙන මොහොතේ වර්තමානයේ බෝධිපාක්ෂික ධර්මයක් පිළිහිටලා නැහැ. එහෙනම් පිළිහිටන්න ඕනේ මොන ධර්මෙද? මාරපාක්ෂික. හැබැයි මාරපාක්ෂික වුණාට දන් දීම නිවනට වක්‍රලිත උදව්ව. එතකොට වක්‍රලිත උදව් වෙන හින්දා ඒක කනිකරම සුගාම්ද්‍රෝ පෙන්නනවා ඒක පාරමිතාවක්. පාරමිතා ධර්ම. එහෙනම් මේක පටලව ගන්න නැතුව මාර පාක්ෂික ධර්ම, බෝධිපාක්ෂික ධර්ම හා පාරමිතා ධර්ම වෙන් කරගන්නත් දැනගන්න. එහෙම දැනගත්තේ නැතුව වෙන්නේ බෝධිපාක්ෂික ධර්ම මල් ළඟ තියෙනවා කියලා පාරමිතා ධර්ම පුරුදු. දැන් පාරමිතා ධර්ම ටික පිටුවා කියලා සංසාර විමුක්තියට ලං වෙන්නේ අනාගතේ. ඒකවල ළඟා වෙයිද නැද්ද කියලා කියන්න බෑ. එහෙම එකක් නැහැ. ළඟා වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. නමුත් පාරමිතා ධර්ම වල එක පැද්දයක් පැහැදිලි හොඳ සංසාරයක් හරි. දැන් මාරපාක්ෂික ධර්ම වල නරක සංසාරයක් හදන්නේ පස්පව සිදුවෙනකොට. දැන් ඒක දෙයි නෑ අපි ළඟ. නමුත් බෝධිපාක්ෂික ධර්මයක් නැත්තේ ඇයි බණ අහනකොට කියලා අපි ඉගෙන ගන්න. ධර්මානුකූලව තේරුම් ගන්න. තේරුම් ගන්න වෙන්නේ මෙහෙමයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඕනම බෝධිපාක්ෂික ධර්මයක්. ඕනම ධර්මයක් පටන් ගන්න මෙන්න මේ හතරෙන් පටන් ගත යුතුයි. මේක නැති තැන අනිත් බෝධිපාක්ෂික රොපන්නේ. සතර අතිපට්ඨානයේ තිබියේ. ඒකවල සතර අතිපට්ඨානය කියන්නේ ආර්යශ්‍රාංග මාර්ගයේදී සම්මා සතියයි. එහෙනම් සිහි කල්පනාව එක්කයි මේ බෝධිපාක්ෂික ධර්මද මාරපාක්ෂික ධර්මද කියන එක රඳාපවතින. සිහි කල්පනාව මතයි. සිහිය. දැන් මේ පින්වතුන්ට සිහි කල්පනාව තියෙන්නේ බණ අහන්නයි. අහන බණ හරියට තේරුම් ගන්නයි. ඕක මාරපාක්ෂික. බෝධිපාක්ෂික නෙවෙයි. මාරපාක්ෂිකයි කිව්වේ තේරුම අමතක කරන්න එපා. දැන් මාරපාක්ෂිකයි කිව්වම මෙතන තියෙන්නේ ඇත්තනම අර මාර මාක්ෂික වල හොඳ පැත්තකට යනවා. පාරමිතා පැත්තට යනවා. අනාගතේ නිවන් දකින්න මේක හේතු වෙන්න පුළුවන් බණ අහන්නේ. නමුත් වර්තමානයේ නිවනට අවශ්‍ය ධර්මයක් නෙමෙයි මල් ළඟ තියෙන්නේ කියලා ශ්‍රාවකයා දැනගන්න. ඒකට හේතුව ආවේ එතකොට නිවනට අත්‍යවශ්‍ය ධර්ම ටික රඳාපවතින්නේ අපේ තියෙන සිහි කල්පනාව මතයි. සම්මා සතියයි. එහෙනම් සතර අධිපට්ඨානය කියන්නේ සම්මා සතියයි. සම්මා සතිය කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ බණහඬ සිහි කල්පනා යෙදීම හෝ වෙනත් පින්කමකට සිහි කල්පනා යෙදීම නෙවෙයි. එහෙනම් පස්පව් වලට සිහි කල්පනා යෙදීමක් නෙවෙයි. ධර්මයේ සිහි කරන්න සිහි කල්පනා යෙදීමක් නෙවෙයි. තරක කිරින්න සිහි කල්පනා යෙදීමක් නෙවෙයි. ඒ එකක්වත් නෙවෙයි. සතරාතිපට්ඨාන සම්මා සතිය. සම්මා සතිය පොදු වර්තමානයක සතිය පැවැත්වීම. කෙටියෙන් ගත්තා. හුදු අර්ථමානය කියන එකේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ වෙන්නේ එතන හුදු අර්ථමානයක් ශ්‍රාවකයාට හොයාගන්න පුළුවන් වෙන්නේ වර්තමාන කායික ක්‍රියාවක සතිය පවතින්න ඕනේ නැත්නම් ඒ කායික ක්‍රියාව තුලින් ජනිත වන වේදනාවක සතිය තියෙන්න ඕනේ ඒ කායිකව ඇතිවන අරමුණේ අරමුණකින් හටගන්න සිතක චිත්තානුපස්සනාව කියන්නේ සතිය තියෙන්න ඕනේ ඒ සිත තුළ ඇතිවන ධර්මතාවයක සතිය තියෙන්න මේකෙන් එකක කතිය සති කල්පනාව තියෙනවා නම් අන්න බෝධිපාක්ෂිය දකි. නැත්නම් මාරපාක්ෂිය දකි. මානපාක්ෂික කියන්නේ සංසාරයක් හදන එක. බෝධිපාක්ෂික කියන්නේ සංසාර විමුක්තියට උදව් වෙන දා. දැන් එතකොට Taman දැනගන්න ඕනේ එහෙනම් මේ වෙලාවේ බණහන නිසාවෙන් මට බෝධිපාක්ෂික ධර්ම නැහැ. හේතුව මොකද්ද? සීකල්පනාව මගේ තියෙන්නේ බණ ඇහිීමටයි. බණ තේරුම් ගැනීමටයි. ඒක හුදු අර්ථමානයක් නෙවෙයි. හුදු අර්ථමානයක් නෙවෙයි කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නන හුදු වර්තමානයේ තියෙන්නේ තමන්ගේ කායික ක්‍රියාවක සතිය පැවැත්වීමයි. දැන් ඒ කායිකව දැනෙන වේදනාවක සතිය පැවැත්වීම. නමුත් දැන් මේ අපි කියා දෙන්නේ භාවනා ක්‍රම දෙකේදී ඉන්න වෙලාවක් ගමු. යමෙක් සක්මන් භාවනාව කරනවා. ඒකට සක්මන් භාවනාවෙන් එයා කරන්න යන්නේ මොකද්ද? තමන් ඇවිදිනවා. ඇවිදින එකේදී වම් කකුලයි දකුණු කකුලයි පොළවේ ස්පර්ශ වෙන්න වෙලාවේදී ඒකට සිහිය පවත්වනවා. ආන්න ඒක බෝධිපාක්ෂික දාන. නිකන් ඇවිදින එක මාරපාක්ෂික දාන. සංසාරේ හදන දාන. ඒකට දැන් වැඩියෙන් අපි මහන්සි වෙලා කරන්නේ මාරපාක්ෂික ධර්ම වලට උදව් කරන්නේ. හැකියාව තියෙන්නේ. බෝධිපාක්ෂික ධර්මය හඳුනන්නේ නැති දැන් ඔයගොල්ලෝ උනත් දැන් මෙතන වාඩි වෙලා බණ අහන ගමම්ම කෙනෙකුට පුළුවන් බණත් අහමින් කාලයක් භාවනා පුරුදු කරා නම් ආනාපාන සති භාවනා මේ ආස්වාස වාස්වාස ස්පර්ශය කේන්ද්‍රයේදී බණහන. ඒක දෙකක් කරනවා. ඒතර බණ අහනවා කියන එකක් කියනවා. අර වර්තමාන අරමුණකුත් තියෙනවා. දැන් මෙතෙන්දී එයාගේ එතකොට පිළිවෙලින් මාරපාස්තික හා බෝධිපාස්තික කියන ධර්ම දෙකක් වැඩ කරනවා. අර වර්තමාන අරමුණ අහුවෙන වෙලාවේදී බෝධිපාක්ෂික ධර්මයක් ක්‍රියාත්මකයි බණහනවා බණහන වෙලාවේදී මාරපාක්ෂික ධර්ම ක්‍රියාත්මකයි ඒක වටිනවා දැන් මෙතෙන්ට තමයි එන්න ඕනේ. පුරුදු වෙලා. ඒ කියන්නේ භාවනාව පුරුදු වෙනකොට අපිට හැකියාව තියෙනවා තමන්ගේ දෛනික කටයුතු වලදී පවා අර භාවනා අරමුණක් එක්ක ඉන්න. එතකොට භාවනා අරමුණෙන් හිටියා කියලා යා හැම වෙලේම බෝධිපාක්ෂික ධර්මයක නෑ. කැඩි කැඩි ඉන්නවා. නමුත් බුදුහාමුදුරන්ට වටින්නේ කැඩි කැඩි ඉන්නේ. ඒක වටින දෙයක්. ඒ මෙච්චර කල් අපි සංසාරේ හිටියේ එහෙම බෝධිපාක්ෂික ධර්ම ගෑවිලාවක් නෑ. කියන තරම හැම වෙලෙම තියෙන්නේ මාර පාක්ෂිය දා. සංඛාරය හදන ධර්මයි. දැන් ওই දෙක තේරුම් ගත්තා නම් හරි. කාලයක් මේ පින්වතුන්ටම භාවනා කරනකොට දැන් මුලෙන් පුරුදු වුණා නම් ටික ටික පුරුදු පුහුණු වුණා නම් මේ බණ අහනකොට බණත් ඇහි ඇහි ආනාපාන සතිය දැන කයේ දැනෙන උණුසුම් සීතල ආදී ධාතුල ගුණ දැනි දැනි බණ ඇහිය. ඒතර ධාතුල ගුණ සතියට අහු වෙන තැන තියෙන්නේ බෝධිපාක්ෂික ධාතුවේ. බණහන වෙලාවේ තියෙන්නේ බණ ඇහෙන වෙලාවේ තියෙන්නේ මාරපාක්ෂික. ඔය දෙක තේරුම් ගන්න වෙනවා. ඒ දෙකේ දෙක දෙදෙන ආකාරය දෙදෙන්නේ කොයි වෙලේද කියලා ශ්‍රාවකයට වෙන් කරගන්න බෑ. ඒක හරියට වෙන්නේ මෙහෙමයි. දැන් යමෙකුට අපි හිතමු කෑම කනවා. තව කෑම කන ගමන් රූපවාහිනියක් බලනවා. දැන් එහෙම සුළු වැඩ දෙකක් අපිට ලීකින් කරේ. රූපවාහිනියක් බලනවා කෑම නමුත් ওই දෙක අපි නම් පැයක් කෑම කෑවා රූපවාහිනිය බල බල. ඒක රූපවාහිනිය ගියේවත් දන්නවා අපි කෑමක් කාලා තියෙනවා. කවුරු හරි කෙනෙක් කියනවා දැන් ඔය ඔකේ දැන් පැය තුලදී කෑම කාපු වෙලාවල් ටිකයි රූපවාහිනිය බලපු වෙලාවයි වෙන් කරන්න කිව්වොත් කාටවත් වෙන් කරන්න බෑ. එහෙනම් දැන් බුදුහාමුදුරුවෝ වෙන්නන මේ භාවනාවක් වැඩුවම වෙන්නේ කොහොමද? මුලදී උමනාවෙන් ඇස් පියාගෙන වෙලාවක් අරගෙන මේ භාවනාව පුරුදු වෙනවා. පස්සේ වෙන්නේ අනිකුත් වැඩ ඇතුළට මේ භාවනාව નિરાයාසයෙන් රිංගන. ඒ ඒක හදාගන්න. මේ බෝධිපාක්ෂික ධර්ම දියුණු වීමෙන් තමයි ඒවා හැදෙන්නේ. එකපාරට බලෙන් හදාගන්න බෑ. දැන් තමන්ගේ තියෙන දැනුවත් ඡමෙන් තියෙන මොනවා හරි අධ්‍යාපනයේ මේවා හදන්න බෑ. දැන් හැදෙන්නේත් නැහැ. ඒවා අදාළත් නැහැ. මේක හැදෙන්නේ බුදුහාමුදුරුවෝ දෙන ශික්ෂාව අවංකව ගෞරවයෙන් පුහුණු කිරීම තුළ. එතකොට අපි හිතමු දැන් මේ බණහන මේ පින්වතුන්ට කවදා හරි මම මේ කියන කාරණේ ආධුනිකයාට තේරෙයි. කාලයක් ඔය භාවනාව පුරුදු කරොත් දැන් මේ බණහනකොට බණ විතරක් අහන එක් ගතියට අමතරව පහු වෙනකොට අර බුදුහාමුදුරුවෝ දීපු කායගත සතිය නැත්නම් කයට ගිය සිහියකින් යුක්තව බණ අහන්න පුළුවන් වෙයි. ඒකට පැයක් බණ අහපුවම කාරණා දෙකක් වෙලා. බණ අහපු එක එක කාරණයක්. අනිත් කාරණේ භාවනාවක් එන්නේ. ඒ භාවනාව බලෙන් කරා නෙවෙයි નિરાයාසයෙන් එන එකක් වෙන්නේ. කාටවත් බලෙන් භාවනා කර කර බණ අහන්න බෑ. ඒවල මුලින් භාවනාව පුරුදු කිරීම තුළ નિરાයාසයෙන් මේ தත්ත්වයට එන්න ඕනේ. ඒ දක්වා පුහුණුවක් කියන්නේ. ඒ පුහුණුවෙන් එතකොට ඇවිදින් තියනවා දැන් පැයක් බනහනවා ඒ බන ඒ ඇහිලා තියෙනවා. ඒ වගේම භාවනාවකුත් වෙලා දැන් කවුරු හරි කාට හරි හිතුනොත් මං භාවනා කරපු කාලයයි බනහපු කාලයයි වෙන් කරන්න කියලා. එතන වෙන් කරන්න දක්ත වෙන්න බෑ. සිදු වෙලා තියෙන්නේ ඒ දෙක හුවමාරුවෙන් හුවමාරුවෙන් වෙනවා. බණහඬ ඉන්ද්‍රිය පද්ධතිය යෙදෙන තැනදී භාවනාව નિરાයාසයෙන් අහක් වෙනවා. බණහඬ ඉන්ද්‍රිය පද්ධතිය යෙදෙන්නේ නැති තැනදී નિરાයාසයෙන්ම භාවනාවට එනවා. ඔන්න ඒ தത്വයට ශ්‍රාවකයාපත් වෙනවා. මෙතන තමයි මේ ඉස්සරහාට මේ බෝධිපාක්ෂික ධර්ම નિરાයාසයෙන් දියුණු කරගන්න තියෙන තැන. දැන් එතකොට පළමුව තේරුම් ගන්න වෙනවා බෝධිපාක්ෂික ධර්මවල පළවෙනි ගොනුව තියෙන සතර අතිපට්ඨාන. ඒකේ ඒකේ තේරුම සම්මා සතියයි. සීල කල්පනාව. සීල කල්පනාව බුදුහාමුදුරෝ දේශනා කරපු ඔය හුදු අර්ථමානයක පවතින එක පළවෙනි බෝධිපාක්ෂික ධර්ම හතරයි. ඒ හතර උදාහරණයක් විදිහට මෙහෙම වර්ධ ගන්න එපා. මේ පින්වතුන් ධර්මානුකූලව දැනගන්න ඕනේ නැත්නම් පරේෂණ කරන්න යනවා. දැන් රක්මන් කරන වෙලාවක් නම් වම් කකුල ගැන කොළවේ වදින එක ගැන අවධානය. වදින වෙලාවේදී අවධානයෙන් ඉන්නකොට දැනට ධර්මානුකූලව හිතන්නේ එතන කාය වේදනා චිත්ත ධම්ම හතරම තියෙනවා කියලා. ඒක කවුරුවත් මේකේ කොයි වෙලේද චිත්ත චිත්තානුපස්සනාව කොයි වෙලේද වේදනානුපස්සනාව කොයි වෙලේද ධම්මානුපස්සනාව කියලා පරේෂණ කරන්න යන්නේ. තමන් ශ්‍රාවක මට්ටමින් ගිලිහෙලා බුදු වෙන්න යන කෙනෙක් වෙනවා. ඒක ආසාර්ථකයි. ඒක කවදාවත් පරේෂණ තුෂ්ණාව නැවතින් මායයට මාරපාක්ෂික ධර්මයට ඉඩ ලැබෙනවා මිසක් මේ සාර්ථක භාවනාවක් එතන සිදු වෙන්නේ නැහැ. පරේෂණ තුෂ්ණාව කියන්නේ මාරපාක්ෂික ධර්ම. සංසාරයේ හදන ධර්මයක්. එතකොට යමෙක් ආනාපානයේ හෝ හුස්ම ගැන අවධානයෙන් ඉන්න වෙලාවේ සතිපට්ඨාන හතරම තියෙනවා කියලා නිහතමානී වෙනවා. එහෙම බුදුහාමරේ ධර්මයේට ඒක එකඟයි. මොකද මේ එකම අරමුණේ තියෙන ධර්මතා හතරක් මේ කියන්නේ. එක ධම්වැලක පුරුක් හතරක් වගේ එක. එකක් තිබුණොත් අනිත් තුන තියෙනවා. ඒක නිසා කවුරුවත් වර්තමානයේ හුඟක් අය පරිශන කරන්න යනවා මේ ධම්මානුපස්සනාව ඕනේ අපිට. කායනුපස්සනාව වැඩක් නෑ. නමුත් එහෙම ධර්මයක් නැහැ. ආයනුපස්සනාව ඔස්දීන එතනම තියෙනවා ඒක ඇතුලේ ධම්මානුපස්සන. ඒ අදාළ සතිය දිනු වුණාම යන්නේ ධම්මානුපස්සන. මේ සතියේ දෝලනයක් අනුව තමයි සතියේ දිනු වීමේ දෝලනයක් අනුව තමයි මේ හතර මාරු වෙන්නේ. එහෙම නැතුව ශ්‍රාවකයාට හඳුන ගන්න පුළුවන් විදිහේ දැන් විෂය කරුණක් වගේ එකක් නෙවෙයි මේක. සාමාන්‍ය තමන් හදාරන මේ විෂය කියන්නේ විශේෂක තියෙන ධර්ම කාරණා විශේෂක තියෙන මොනවා හරි දැනුමක් කියන්නේ ඒ වගේ එකක් නෙවෙයි. ඒවට රැවටෙන්න එපා. ඒතකොට අර පරේෂණ සුත්‍රාවන කියන මාරපාක්ෂික ධර්මයට ආයේ හේතු වෙනවා. ඔන්න දැන් පළවෙනි බෝධිපාක්ෂික ධර්ම. මේක දැනගන්න. ඔය ධර්මතා නැති තැන නිවනක් නෑ. ඒ කියන්නේ මේ ලෝකයේ යම්කිසි හතේ නිවන් දැකපු මොහොතක් කියද එයාගේ සිහි කල්පනාව තිබිලා තියෙන්නේ ඔය සතර හතිපට්ඨානෙන් එකයි. දැන් මේ පින්වතුන් හිතනවනම් අවුරුදු 7න් විසාකාව සෝවාන් වෙනවා. විසාකාව සෝවාන් වෙන වෙලාවේ ඔය ගුණය ඔහොමමයි. තව කෙනෙක් බුදුහාමුදුරන්ගේ බණ අහලා සෝවාන් වුණා ගම් සභා මණ්ඩපයේ. ඒත් එයාගේ තිබුණේ ගුණය ඕකමයි. එයාගේ සිහි කල්පනාව තිබුණේ බුදුහාමුදුරා කියන බණට නෙවෙයි. බණ ඉගෙන ගන්න නෙවෙයි සිහි කල්පනාව තිබුණේ එතකොට. බුදුහාමුදුරුවෝ පෙන්නපු මේ ධර්මතාවය තුල. ඒ කියන්නේ සතරහතිපට්ඨානෙන් එකක හුදු වර්තමානයේ සිහි කල්පනාව තියෙන්නම ඕනේ. නිවන් දකින මොහොතට සම්මාදිට්ඨිය ලැබෙනකොට. ඒක අනිවාර්යයි. නැත්නම් එහෙම නැති තැනක තියෙන්නේ මාර පාක්ෂික ධර්මයක්මයි. අන්න පළවෙනි කාර්යය. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ බෝධිය නැත්නම් නිර්වාණය ලැබෙන්න ඊගාව බෝධිපාක්ෂික ධර්ම කාරණා හතර හතරක් විදිහටම ගුණාවක් වෙනවා. ඒ ගුණුව සතර සම්‍යක් ප්‍රධාන වීරිය. සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියන්නේ සම්මා වායාමය. ආරේෂ්ඨාංග මාර්ගයේ සම්මා වායාමය කියන්නේ ඒකමයි. එහෙනම් සතර සිහි කල්පනාව හුදු වර්තමානයේ කෙරෙවත් සතරසුපට්ඨාණයෙන් එකක දැන් මේ පින්වතුන් දන්නේ තරමින් නම් සතරාතිපට්ඨානය කියලා ගත්තම ඇති තමන් සක්මන් භාවනාව හරියට කරන වෙලාවක ওই ගුණය තියෙනවා. සතිපට්ඨානයේ තියෙනවා. තමන් ආනාපාන සති භාවනාව හරියට කියාදීපු විදිහට කරන වෙලාවක තියෙනවා. ඒක තිබුණා කියලා බෑ වායාමයේ උත්සාහයත් බෝධිපාක්ෂ ධර්ම. මේ උත්සාහය දැන් මේ පින්වතුන්ට තියෙන උත්සාහය මේ වෙලාවේ මාරපාක්ෂිය ධර්ම. උත්සාහය කියන එක පොදුයි. වායාමයේ කියන ගුණයයි මේ උත්සාහය. වායාමයේ කියන්නේ පාලියෙන් සිංහලට ගත්තා උත්සාහය. දැන් මේ පින්වත්තුන්ට උත්සාහයක් මේ උත්සාහය කුමකටද බණ අහන්න? බණ අහන්න තියෙන උත්සාහය බෝධිපාක්ෂික නෙවෙයි මාර්ගපාක්ෂික. ඒකට හේතුව බණ ඇහුවා කිය අහන්න අහලා විතරක් දැනසෙන්නේ යනකොට බණෙන් ලැබෙන ප්‍රතිඵලය පිනක්. සිනහ කියන්නේ මාර පාක්ෂික ධර්ම. සංසාරය හදන ධර්ම. දැන් බෝධිපාක්ෂික වෙන්න නම් ඔය උත්සාහය මොකද වෙන්නේ? සතර සම්‍යක් ප්‍රධාන වීර්යය වෙන්න. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය කියන්නේ බුදුහාමුදුරුවෝ නූපං අකුසල් නූපදීමේ වීර්ය, උපං අකුසලයේ මැඩපැවැත්වීමේ වීර්ය, නූපං කුසලයේ උපදීමේ වීර්ය හා උපං කුසලයේ මැඩපැවැත්වීම, උපං කුසලයේ වැඩි දියුණු කිරීමේ වීර්යය. එතකොට බෝධිපාක්ෂික ධර්මයේ ඒ කියයි සතර සම්ප්‍රදාන වීර්යය. අනික ඔක්කොම මාරපාක්ෂික වීර්යයයි. නැත්නම් වායාමයයි උත්සාහය. යමේ දන් දෙන්න උත්සාහ ගන්න තැන තියෙන්නේ මාරපාක්ෂික එකක්. ඒයි දන් දීමේ පිනක් ලැබෙන. පින කියන්නේ සංකාරය. එතකොට ආමිෂ පින්කමක් කරන්න දැවන්ත උත්සාහයක් ගත්තට යමේ ඒක මාරපාක්ෂිකයි. වරදවා තේරුම් ගන්න එපා. මාර්ගපාක්ෂිය කියන්නේ හතරක් ආය යන එකක් නෙවෙයි මේ කියන්නේ. සංසාර විමුක්තියට මාර්ගය. ඒකෙන් සංසාර විමුක්තියට මාර්ගය කියන්නේ විපාකයන් ලැබෙන හිම. විපාකේ සංසාරය. එතකොට සම්මා වායාමයේ එන්න ඕනේ සිහි කල්පනාව සතරාටිපට්ඨානයේ තියෙන තැන අර සතරාම ප්‍රධාන වීර්යය තියනවා නම් අන්න එතන ඒක බෝධිපාක්ෂ ගන්න. ඔන්න දෙන්නේ දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ හොඳම ගැඹුරුම තැන අල්ලගන්න පුළුවන්. දැන් භාවනාවක් තමයි අපි සක්මන් කරන එක භාවනාව. බුදුහාමුදුරුවෝ දේශනා කරපු සමත කමඨාන් තියෙන 40 භාවනා. නමුත් දැන් යමේ මෛත්‍රී භාවනාව කරනවා. ඒකට සිහි කල්පනාව තියෙන්නේ සතිපට්ඨානෙක නෙවෙයි. සතිපට්ඨානේ මෛත්‍රී ආරමුණ සතිපට්ඨානයක් කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. මෛත්‍රී අරමුණ හදන්නේ හුදු වර්තමානයෙන් නෙවෙයි. වර්තමාන කායික ක්‍රියාවකුත් නෑ එතන. ඒ ක්‍රියාව තුළ හටගන්නේ වේදනාවක් ගැන සතුටක් වීමකුත් නෑ. එතන තියෙන්නේ මනසෙන් හදපු මනෝ නිමිත්තක් නිමිත්තක සතිතිය. ඒක බෝධිපාක්ෂ ධර්මයක් නෙවෙයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ පින්වතුන් ඔය මෛත්‍රී භාවනාව කරනකොට සම්මා සතියේ ස්වરૂපය නැති වුණාට ඒ කියන්නේ සතර අතිපට්ඨානේ නැති වුණාට සම්මා වායාමයේ හැමම තියෙනවා. මෛත්‍රී ඕනම කමඨහනක් වඩනකොට ඕනම සමත භාවනාවක් කරගෙන යනකොට සම්මා සතිය නැති වුණාට සම්මා වායාමයේ තියෙනවා. නමුත් දැන් මෛත්‍රී භාවනාව බෝධිපාක්ෂිය ධර්මයක් නෙවෙයි. තේරුණාද? දැන් මෛත්‍රී භාවනාව බෝධිපාක්ෂික ධර්මයක් නෙවෙයි. මෛත්‍රී භාවනාවෙන් ලැබෙන්න පුළුවන් වෙන්නේ සංසාරය. ඒ සංසාරයේ තියෙන ස්වરૂපය කාමාවචර නෙවෙයි. ඒක දිනු වුණා මෛත්‍රී භාවනා දිනු කරලා ලබන සංසාරය, ආදන සංසාරය රූපාවචර. නමුත් සංසාරයක් හදනින්න බෝධිපාක්ෂික ධර්ම නෙවෙයි. තේරුම් ගන්න. එහෙමනම් දැන් අපිට බෝධිපාක්ෂික ධර්ම පටන් ගන්නම සිදු වෙන්නේ ඒ බෝධිපාක්ෂික ධර්මයක් අපේ අපේ ජීවිතය තුළ හටගන්නේ සතර සතිපට්ඨානයට අනුගත භාවනාවක් කරන වෙලාවක විතරයි. දැන් මේක අපිට තේරෙන්න බුදුහාමුදුරෝ දේශනා කරා ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනසානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිනං චත්තාරෝ ප්‍රතිපත්ත එහෙනම් බෝධිපාක්ෂික ධර්ම හටගන්නේම සම්මා සතිය තියෙන වෙලාවක සිහි කල්පනාව සතර හතිපට්ඨානික කියන වෙලාවකයි දැන් මේ පින්වතුන් ලොකුවට ධර්මය දැනගන්න ඕනේ Tamanට එක දෙයක් විශ්වාස කර හැකියි මේ මේ කාලේ පුරුදු වෙච්ච සක්මන් භාවනාව කරන හැම වෙලෙම ඔය කියන බෝධිපාක්ෂික ධර්ම වල මුල් තුන හතර තියෙනවා. ඒ වගේම අපි ගියාපු දීපු විදියට ආනාපාන සති භාවනාව කරනවා නම් එතෙන්දිත් කියනවා ඒක. තේරුණානේ? ඉතින් මේ ටික තේරුම් ගන්න. එහෙම ඒ දෙකේ තියෙනවා අනිත් තැනකදී තියෙන්නේ බෝධිපාක්ෂික ධර්ම නෙවෙයි මාරපාක්ෂිකයි. අනික ඕනම පින්කමක් කරන වෙලාවක ඕනම සමත භාවනාවක් කරනකොට තියෙන ධර්මීය මාරපාක්ෂිකයි. හැබැයි මේ පින්කම් වල තියෙන ධර්මීය මාරපාක්ෂික වුණාට අපායগামী නෙවෙයි. දැන් බුදුහාමුදුරුව මාරුවේ කියන්නේ සංසාරයෙන් මාරුවේ. බුදුහාමුදුරන්ට බෝධිය වෙන්නේ මොකද්ද? සංසාර විමුක්තියයි. එතකොට යමේ රූපාවචර හෝ මානසික තත්ත්වයක් හෝ දේව මනුෂ්‍ය මානසික තත්ත්වයක් ගන්න උත්සාහ කරන තැන තියෙන්නේ මාරපාක්ෂිය ධර්ම. බෝධිපාක්ෂිය නෙමෙයි. දැන් ඒ කාරණා දෙක තේරෙන්න ඇති. තුන්වෙනි බුදුහාමුදුරුවෝ පෙන්නනවා බෝධිපාක්ෂිය ධර්ම තව ගොනු. ඒ ගොනුව නම් සතර ඉර්ධිපාද. මේ සතර ඉර්ධිපාද කියන ගොනුවක් බෝධිපාක්ෂිය ධර්මයක්. ඉර්ධිපාද කියන ඒවා තේරුම අපිට අද දේශනාවේදී සම්පූර්ණ කරන්න බැරි වෙනවා. ලබන දේශනාවේදී සිදු කරන්න වෙන්නේ. කොහොම හරි බෝධිපාක්ෂික ධර්මවල මේ පැහැදිලිව දේශනා කරන ඉර්ධිපාද හතර හඳුන්වලා තියෙන්නේ ඡන්ද, චිත්ත, විරිය, වීම. ඡන්ද, චිත්ත, විරිය, වීමංසා කියන්නේ බෝධිපාමේ ඉර්ධිපාද ඉර්ධිපාද කියන එකේ තේරුම ගන්න. පාද කියන්නේ යමක් හැදෙන එක. ඉර්ධිය හැදෙන පාද හතර තමයි මේ හතර. ඡන්දය කියන්නේ මානසික දෙයක් හැමැක්ක කියන එක. ඡන්ද. චිත්ත කියන්නේ ඒ කැමැත්තට අනුකූලව යෙදෙන සංඛාරගත සත්‍යාගයේ සිත. විරිය කියන්නේ ඒ සිත තුළ ඇතිවන චෛතසික ස්වરૂපයක්. ඒ ඉරිදියට අවශ්‍ය චෛතසික ස්වરૂපයක්. විමංසා කියන්නේ ඒ චෛතසික ඒ ඉරිදිය පවත්වන්න යාගයේ තියෙන පළපුරුදුකම්. දැන් උදාහරණයක් විදිහට ඉරිදියක් ගැන දැනගැනීමෙන් තමයි අපි ඉරිදිපාද ගැන දැනගන්නේ. දැන් මේ පින්වතුන්ට ඒ ඉරිදිපාද ගැන ඊගාව දේශනාවේදී අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් නැවත මතක් කරගන්න ඕනේ. එහෙමනම් මේ බුදුහාමුදුරුව පෙන්වන සංසාර විමුක්තියට පාක්ෂික ධර්ම බෝධිපාක්ෂික ධර්මයි. පාක්ෂික නොවන සියලු ධර්ම මාර පාක්ෂික ධර්ම. ওই දෙක වෙන් කරගන්න දැනගන්න. ඒකට තමන්ගේ ජීවිතය තුළ බෝධිපාක්ෂික ධර්ම තිබුණාද එකක් හරි කියලා මේ මොහොතේ දැන් මගේ බෝධිපාක්ෂික ධර්මයක්ද තියෙන්නේ මාර පාක්ෂික ධර්මයක්ද තියෙන්නේ කියලා වෙන් කරන්න තරම් දක්ෂ වුණොත් ශ්‍රාවකයා එයාට බුදුහාමුදුරුවෝ කියන ඉලක්කය ඉක්මනින් ලැබෙයි. මේ දෙක පටලෝගන ගියොත් වරද්දවා තේරුම් ගත්තොත් සම්පූර්ණ අනාථ වෙනවා. හුඟක් අයට තියෙන්නේ මේ වැරද්ද. තමන් ඉන්නවා, තමන් කටයුතු කරනවා, මෙහෙත වෙනවා. මෙහෙත වෙන්නේ මල් ළඟ දැන් තියෙන්නේ බෝධිපාක්ෂික ධර්මයක් කියලා. නමුත් තියෙන්නේ මාරපාක්ෂික ධර්ම. ඒක වර්තමාන සමාජයේ හොඳට ප්‍රකටයි. එලක් අය දැන් හුඟක් වෙලාවට ඉක්මනින් සංසාර විමුක්තිය ලබා ගන්න, නිවන් අවබෝධ කරගන්න. වර්තමානයේ එක එක රැලිය වලට අනුව කටයුතු කරනවා. උදාහරණයක් විදිහට මේ දවස්වල හුඟක් සමාජයේ තියෙනවා හුඟක් අය මහන්සි වෙලා, වෙහෙස වෙලා, වියදම් දරලා කරනවා කප්පු පූජා. ඒ කරනකොට ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ සහභාගී වෙන අය ඒකට ඒක පවත්වන වෙලාවේ තම තමන් ඉන්නේ මල්ලඟ දැන් තියෙන බෝධිපාව නිවන් දැකීමේ පාක්ෂික ධර්ම පාඩක. නමුත් නෑ. එතන වෙන්නේ මාර පාක්ෂික. ඒක සංසාර විමුක්තියට උදව් වෙන එකක් නෑ. සංසාරේ හදන එකක් තියෙනවා. දැන් නමුත් හිතාගෙන එයා ඉන්නේ ධර්මයේ වරද්දක. දැන් එහෙමනම් ඔයදී ශ්‍රාවකයා හරියට තේරුම් ගන්නකම් හරියට මේ බුදුහාමුදුරුවෝ කියන බෝධිපාක්ෂිය ධර්මයේ මොකද්ද? ඉතුරු ටික මාරවාසිකයි කියලා තේරුම් ගන්න කාරණා තමන්ට සංකාර විමුක්තිය ඇතයි. මොකද එයා ඒ ශ්‍රාවකයා හැමදාම කරන්නේ බෝධිපාක්ෂික ධර්ම කියලා මාරපාක්ෂික ධර්ම වඩන එකයි. මේ මේ කියන தത്വයට වැටෙන වැටෙන එක වළක්වන්න තමයි මේ බෝධිපාක්ෂික ධර්ම ගොනු කරලා පෙන්වන්නේ බුදුහාම. මෙන්න මේවායි නිවනට උදව් වෙන්නේ. මේවා හොඳ සංසාරයට උදව් වෙන්නේ. මේ සතර අපායට උදව්. සංසාරයේ එක කොටසක් තමයි සතර අපාය. උදාහරණයක් හැම වෙලෙම මේ සතර අපායේ සංසාරයක් හදන එක හැම මිනිස්යාට වළකින විදිහේ දේශනාවක් පවත්ලා තියෙනවා. ලංකාවේ හිතනවා සංසාරයේ සතර අපායේ වළකින එක කරන එක බෝධිපාක්ෂික ධර්මයක් කියලා. ඒක වැරදි. සමාය හිතාගෙන ඉන්නවා මනුස්සත්වය ආරක්ෂා කරන විදිය බුදුහාමුදුරු දේශනා කළා. පන්තිල් රැකීම. පංචශීල රැකීම බෝධිපාක්ෂික ධර්මයක් කියලා ඒකත් වැරදි. ඇයි? ඒක සංසාරය හදන. මනුස්ස සංසාරයක් හදන. තව බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා දේවත්වය ලබා දෙන ධර්ම. දානේ වගේ ඒවා එහෙම. ඒකට ඒ වගේ දේවත්වය ලබා දෙන ධර්මයක් බෝධිපාක්ෂික නෙමෙයි. මහරපාක්ෂිකයි. තව බුදුහාමුදුරෝ දීලා තියෙන මේ මොකද තුන් ලෝකයේ ලෝක විදූ ගුණයෙන් යුක්තයි බුදුහාමුදුරෝ. මේ තුන් ලෝකේ දන්නවා. ඒ තුන් ලෝකේ හැදෙන විදිහක් දන්නවා. පවතින විදිහක් දන්නවා. ඒකට බලපාන කරුණුත් දන්නවා. ඉතින් තුන් ලෝකේ ලෝක විදුව හිල්ලා බුදුහාමුදුරු මේ තුන් ලෝකේ ගැනම කියනවා. දැන් කවුරු හරි ශ්‍රාවකයෙක් කියනවා බ්‍රහ්මත්වයේ ලබ ලබන විදිය බුදුහාමුදුරුවෝ දේශනා කරපුවාම ඒක නිවන් දකින්න විදිය කියලා ධර්මයේ විකෘති. ඒ විකෘති භාවය එන්නේ බ්‍රහ්මත්වයේ ලබා ගන්න සමත භාවනා කියලා. සමත භාවනා කරන ගමන් ශ්‍රාවකයා හිතනවා නම් මේකෙන් ලැබෙනවා මට නිවන කියලා එතන විකෘති ධර්මයක් එයා ළඟ තියෙනවා. බෝධිපාක්ෂිය ධර්ම නෑ. ඉතින් මෙන්න මේ වගේ මූලිකව එතකොට බෝධිපාක්ෂිය ධර්ම පිළිබඳව දැනුම මේ සංසාර විමුක්තියේදී ශ්‍රාවකයාට අත්‍යවශ්‍යයි. මම හිතන විදිහට මේ පින්වතුන්ට ඉතිරි අද බෝධිපාක්ෂිය ධර්ම වලින් මේ පින්වතුන් වැඩි හුරු පුරුදු නැති ඊර්දිපාද ටික ලබන දේශනාවේදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. අද දේශනාවට නියමිත කාලය අවසන් වෙනවා. ඒ හැම දිනාටම මේ ධර්මීය මේ විදිහට සිදු කරගෙන යන්න මේ ධර්ම දේශනා මාලාව පවත්වාගෙන යන්න ඒ උදව් කරා වූ ආනන්ද පෙරේරා සහ රේණුකා වන්දනායක යුවල විසින් තමයි මේ දේශනා මාලාවෙම දායකත්වය දරලා තියෙන්නේ. ඒ දෙකල බලාපොරොත්තු වෙනවා මේ පරිලෝකීය AB සර්ණපාල පෙරේරා සහ DAW මන්තනායක විහෝණු දෙදෙනාට පින් අනුමෝදන් කරවීම, ඒ වගේම මේ පරිලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරවීම, ජීවත්ව සිටින සිරිමාවතී පෙරේරා සහ සීලා මණ්ඩනායක මෑණියන් දෙදෙනාට සුවසෙත චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම, සුජීවත්ව සිටින සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට සුවසෙත හා නිවන් සුව ප්‍රාර්ථනා කිරීම මේ ධර්මදේශනා මාලාවම ප්‍රචාරය වෙන බෞද්ධ අනාලිකාවේ අධිපති පූජ්‍ය ධර්ණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේට හා එම කාර්ය මණ්ඩලයට සියලු දෙනාට සුවසිත සහ නිවන් සුව ප්‍රාර්ථනා කිරීම මේ දේශනා මාලාවම පටිගත කරන බර්ඩ් පාක් ස්ථානයේ අධිපති රුවන් මහත්මයා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කිරීම අප දේශකයන් වහන්සේට චිරජීවනයේ සහ නිවන් සුව ප්‍රාර්ථනා කිරීම මේ ධර්ම දේශනා මාලාව ආසන නරඹන සියලු දෙනාටම ධර්මාවබෝධයේ පිණිස මෙම පින් හේතු වාසනා වීම කියන ඒවා ප්‍රාර්ථනා කරනවා. මේ විදිහට මේ දායකත්වය දරන්නේ වෛද්‍යාචාර්ය ආනන්ද පෙරේරා සහ රේණුකා මංචනායක මංචනායක යුවලයි. මේ පින්වතුන් මේ දේශනාවට සවන් දුන්න සෑම දෙනාටම අතලික දුන්නා වූ සෑම දෙනාටම මේ ජීවිතය තුළදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට අද ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියලා හැමෝම ප්‍රාර්ථනා කරගන්න. ආකාශට්ටාච බුම්මට්ටා දේවාන ආගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටාච බුම්මට්ටා දේවාන ආගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටාච බුම්මට්ටා දේවාන ආගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං සේ ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ පොකුණු විට විනයාලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ